පසුගිය අවුරුදු 20ක කාලය තුල කිසිම ගුරුවරයෙකුට විදුහල්පතිවරයෙකුට සහ පරිපාලන සේවයේ කිසිම කෙනෙකුට දේශපාලන පරිගැනීමක් සිද්ධ වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ රජය යටතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කිසියෙකුට දේශපාලන පරිගැනීමක් සිද්ධ වුණේ නැහැ. 78 දේශපාලන පරිගැනීම් වලට ලක් වුණ නිසා සහන සැලසුවා. එහෙම තියෙද්දි මේ අමූලික බොරුවක් කරන්නේ දේශපාලන පරිගැනීම් කියලා තමන්ගේ දේශපාලන හෙංචයියන්ට උපස්ථීම් ලබා දෙන. එහෙමනම් අපි මේ අධ්‍යාපන ඇමති අකිල විරාජ්ට කියනවා අර යුක්තය උතුම් දශක තුනක කාලය තුල උතුරු නැගෙනහිර විදුහල්වල සේවය කරපු විදුහල්පති දූරවල වැඩ බලපු සහ වැඩ බලපු විෂය අධ්‍යක්ෂකවරු හිටියා. ඔවුන්ව ඉස්සර වෙලා ඉස්තිර කරන්න මේ වගේ දේශපාලනීකරණය කරන්න දෙන්න එපා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය අපි වගකීමෙන් කියනවා.